ධර්මානුශාසනාව ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ අතිපූජනීය නා උයනේ පරිය ධම්ම මාහිමිපාණන් වහන්සේ විසිනි

නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අනනතග්ගෝ යම් වික්ඛවේ සංසාරෝ කුබ්බා කෝටි පඤ්ඤායති අවිජ්ජා නීවරණං සක්කානං තණ්හා සංයෝජනං සන්දාවතං සංසරතං තී ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද දහම් පදයකට සමන් දෙන මේ මොහොතේදී භාවනාවකට යෙදුණාක් මෙන් හිතේ සමාධියෙන් මේ දහම් පදයට සමන් දීම යුතුයි මාත්‍රුකා කළ දේශනයේ සංයුත්ත නිකායේ අනමතග්ග සංයුත්තේට ඇති සූත්‍ර රාශියකයි තී මාත්‍රුකා පාඩයක් මේ දේශනාවට නම් සඳහන් කරන්නේ අනුමතග්ග සංයුත්ත සූත්‍රය කියලයි. මේකේ තේරුම සංසාරයේහි මුලක් අගක් දෙන්නේ නැති ධර්මයේ සම්බන්ධ දේශනාවක් කියන එකයි අනුමතග්ග සූත්‍රයෙන් හඳුන්වන්නේ. මාත්‍රකාකල සූත්‍ර පාඨ තේරුම මෙහිමයි අනමතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ මානෙනි මේ සංසාරයේ අගක් මුලක් නොපෙනෙන සංසාරයේකි. අවිද්‍යා නීවරණානං සත්තානං අවිද්‍යාව නැමැති නිවන ආවරණය කරන මෝහාන්ධකාරයෙන් බැඳී සිටිනා වූද සංනා සංයෝජනානං තෘෂ්ණා නැමැති මහත් ධම්මකින් සංයෝජනයකින් බැඳී සිටිනා වූද සංසා සංධාවිතං සංසාරකං ඔබිනොද උත්පත්ති මරණ වාතයෙන් සැරිසරන මේ සත්‍යයන්ගේ මුල අග තෙන්විය නොහැකිය. ඒකයි මේ සූත්‍ර පාඨයේ කෙටි තේරුම. පින්වතුනි අපේ තථාගතයන් වහන්සේ මනෝ ප්‍රනිධානය මා කල්ප හත් අසංඛේයක්ම කිරුවා. වා ප්‍රනිධානයේ මහා කල්ප නාසංඛ්‍ය කල්ප ලක්ෂයක් කිරුවා. මහා ප්‍රධානයේ මහා කල්ප සාරා සංඛ්‍ය ලක්ෂයක්ද කිරුවා. මේ විශාසංඛ්‍යයේ කල්ප ලක්ෂය තුළ ඒ මහා බෝසතාණන් වහන්සේ උත්පත්ති මරණ වශයෙන් ගමන් කළ ඇති ලෝතුරා බුදු වෙන දවසේදී බොමුලදී කාග්නේ පූර්ව යාමේදී සියල්ල දැකවදාලා ඒක මහා ආශ්චර්ය සිද්ධියක්. ඒකද කියන්නේ పూర్වයේ නිවාසානුස්මුති ඥානය. දෙතින් කියනවා පෙරවිසෝ කඳ පිළිවෙල දන්නා නුවණ. මේ පෙරවිසෝ කඳ පිළිවෙල දන්නා නුවණ නිකන් ලැබුණා නෙමෙයි. පැවිදි වෙලා දෙවෙනි සතියේදී ආලාර කාලාම තාපසතුමා ළඟ සමාපත්තිය හටගොස් උද්දකරා පුත්‍රතුමා ළඟ අටවෙනි සමාප්‍රත්‍යක් උපදවා ගත්තා. අවුරුදු 6කට ආසන්න කාලයේදී ආහාර පාන නවත්තල කඩල ඇටියක් මුං ඇටියක් කොල්ලු තැඹු වතුර ටිකක් වැනි සුළු ආහාරයක් ගනිමින් ශාරීරික දුර්වලතාවට පත් වූ බැවින් ඒ සමාපatti සියල්ලම අමතක වුණා. ඒවා සමවදින්න නොහැකි වුණා. නැවත බුදු වීමට සති දෙකකට කලින් ආහාර පාන ගැනීමෙන් පසු ශරීරයේ යථා තත්ත්වයටපත් වෙලා නැවතත් අත් සමාපත්තියම පරිහරණය කරන්න සමාදින්න පුළුවන් වුණා. බුදු වෙන දවසේදී සුජාතා සිටු දේවියගේ පිරිසිදු දානේ පිළිඅරගෙන සවස්වන තුරු පිරිසිදු 49ක් වළඳලා 12න් පසුව සවස් වෙන තුරු රුක්ෂලං වල වැඩි සිටියේ සමාපatti සෝයෙන් දෝමුලතේ වැඩම කරවලා සත්‍ය බ්‍රාහ්මණතුමා පිළිගන්නු කුසතන මිත්‍යාල් අත ලෙහලා එලා පුතනේ ආසනයක් පහළ වුණා. මේ ආසනිය වල වාඩි වෙලා අදිෂ්ඨානයක් කරගත්තා. මගේ ශරීරයේ මස්නේ වියලෙතොත් වියලේ වේවා. සම්පමනක් තේසෙතොත් එසේ වේවා. ලහරක් පමනක් තේසෙතොත් එසේ වේවා. ඇටකටු පමණක් තේස වේතොත් එසේ වේවා පුරුෂ ශක්තියෙන් පුරුෂ වීරියෙන් පුරුෂ පරාක්‍රමයෙන් පැමිණිය යුතු බුද්ධත්වයට නොකමින නොනගිටින් නෙමී කියන අදිස්ථානයෙන් බද්ධ පාරියන්තෙන් වාඩි වුණා ඒ වෙලාවේදී විෂතුරු අග්ගවිදී සිද්ධ වෙච්ච ස්වල්ප ප්‍රමාද දෝෂයක් නිසා ඒ විපාක වශයෙන් වසවට දී පුත්‍රයා දස බිම්බරක් පමණ මාර්ශනගය සමග පැමිණිලා නවමා වැසි ඇත්තේවා. ගර්ජන තර්ජන කළ අවියාව දෝලින් දමා ගැසුවා. ඒ සියල්ල පාරමී බලයෙන් අභිභවාගෙන බෝසතාණන් වහන්සේ ජයග්‍රහණය කරලා ඒ වසවර්ගී පුත්‍රයා සහිත මාර්සේනාව පළවා හැරියා. ඊළඟට නැත ආනාපාන සතියෙන් භාවනාවට යොමු වෙලා අත් සමාපත්තියම උපදවලා අවිද්‍යා බලය පැවැත්වුවා. පළමු වරතේ පෙරවිසු ආත්ම දක්නා නුවණ නාසේ විහිදෙව්වා. භවයෙන් භවයට භවයෙන් භවයට උපන්න ස්ථාන ඒ ඒ තැන්වලදී මිනිසෙකු වශයෙන් උපන්න නම් නම ගෝත්‍රය උස නිති ශරීර වර්ණය ආහාර පාන ජීවනෝපාය කළ කුසල කුසල් මේ සියල්ලම ඒ මහා උත්තමයන් මහා උත්තමයන් වහන්සේගේ නුවණට පෙනී ගියා. මේ විශ්ව අසංකේයයේ කල්පලක්ෂය කියන්නේ සුළු පටු කාලයක් එහෙම නෙමෙයි. ඒ අති දීර්ඝ කාලයේ තුලදී මහා බෝසතාණන් වහන්සේ බඹලොවට ගිය ඇති, දෙව්ලොවට ගිය ඇති, මනලොව උපන්න ඇති, සූපාවන් වූ ඇති, පක්ෂීන් බවට, නාගයන් බවට, ජලචර සත්‍යයන් බවට, එවාගේම කලචර සත්‍යයන් බවට පත් වූ ඇති ඒ මහෝත්තමයන් වහන්සේගේ පෙරවිසු ආත්ම දක්නා නෝලට පෙනී ගියා. අන්තිමේදී තමන් වහන්සේට ඒක භාවනාත්ම ආරම්මණයක් වුණා. ශාස්ත්‍රීය මැදියම් කාලයේදී නරණ උපදින සත්‍යයන්ද සුගත දුගත යන සත්‍යයන්ද කුසල් අකුසල් කරන සත්‍යයන්ද සෝබන අසෝබන සත්‍යයන්ද අතීතයේ දින හතක් අනාගතයේ දින හතක් සහිතව 10 15ක් තිස්සේ සියලෝම දේ දිනස් නුවණින් දැකවදාලා. ඒතොර මෙසේ තමන්ගේ අන්සත්‍යයන්ගේ කර්මා රූපව භවයෙන් භවයට එනියන ඇති දැකීමෙන් පටිච්ච සමුප්පාදය සත්‍යස්ක වශයෙන් දැකගත්තා. මේ අනාත්භාවයකම උපන්නේ කර්ම ශක්තියකින් කර්මයේ කරන්න හේතු ඌයේ අවිද්‍යාවයි අවිද්‍යාවයි තෘෂ්ණාවයි උපාදානයයි මුල් කොට ඇති ඒ හේතුන් රැස් කරගන්නාද කුසලයන්ගෙන් සුගති භූම ලෝකන්න ඒ කර්මයන්ගෙන් රැස් කරගන්න අකුසල කර්මයන් බලයෙන් දුගති භූම ලෝකන්න එහෙම භවයෙන් භවයට සමන් වාසේ ආව ඇති ඊළඟට සංස්කාර නිසා ප්‍රතිසන්දි ලබත් ලැබුව ඇති පරිසන්න නිසා නාම රූප දෙක ඇති වූ ඇති නාම රූප නිසා ආයතන පහළ වූ ඇති ආයතන නිසා ස්පර්ශ ඇති වෙච්ච ඇති ස්පර්ශ නිසා වේදනාවන් හටගත් ඇති. වේදනාවන් නිසා නැස තෘෂ්ණාව හටගත් ඇති. තෘෂ්ණා නිසා උපාදානත් ඇති වුණ ඇති. ස්වාමී උපාදාන නිසා නැවත කර්මයන් සිද්ධ වූ ඇති. කර්මයන් නිසා උපපත්ති භවයන් නැවත නැවත ජාතියට ඉපදීමටපත් වූ ඇති. ඒ ඒ තැන්වල ජරා මරණයටපත් වූ ආකාරයේ ඒ ඒ තැන්වලදී ශෝකය හැඳීම වැළකීම කායික දුක මානසික දුම්නත විඳ ඇති දැඩි ආයාසයන් පත්ව ඇති හිතෝපතෝ දේවල් ඉෂ්ට නොවූ ආකාරය පංචස්කන්ධ පරිහරණය කිනීමේ කොමුන් වාසයේ නුවණට අරමුණු වුණා එහෙම විපස්සනාට ළඟලා අන්තිමේදී අලියම් කාලයේදී ඒ පටිච්ච සමුප්පාද විපස්සනාව මුල් කොට ඇති සීලම විපස්සනා ඥාන මුදුන් පමුණවාගෙන දසදහසක් ලෝක ධාතු එකපාර කම්පා වෙද්දී දෙදසක් මංගල්‍ය පූර්ණිමිති පාන වෙද්දී සමාසන සකල ක්ලේශයන් ප්‍රහාණය කරමින් චතරමඟ ඵලානුක්‍රමින් සම්මා සම්බුද්ධත්වයට පත් වේවදාලා දවස් හතක් තිස්සේ සමවස්සෝයෙන්ම නිවන් සපේ වින්දා මේම සත්‍යතියක් ගෙවලා තමන් වහන්සේ ධර්ම ගාම්භීරත්වයේ සිහි කෙරුවා සාම්ප්‍රතිය බ්‍රහ්මයාගේ ආරාධනයෙන් ලෝදෙත බුදු ඇසින් බලා ධර්ම දේශනේ කරන්න කැමති වුණා. ඊළඟට ධම්සක් පැතුම් දේශනේ පැවැත්වුවා බුදු වීමෙන් මාස දෙකක් පිරෙන ඇසල පොය දවසේදී. ඒ දවසේදී දේශනා කළේ චතුරාර්ය සත්‍ය ධර්මයේ සම්පින්දනේ වූ ධම්මචක්කප්පවත්තන සූත්‍රාන්ත දේශනාවයි. ඒ දේශනාවෙන් මිනිසයන් අතරතේ අඤ්ඤා කොණ්ඩඤ්ඤේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ සහ දෙවියන් බ්‍රහ්මයන් අතර අසංකේයයක් පිරිස සෝවාන් මාර්ගඵලයෙන් අමා මහ නිවන අවබෝධ කළා. බ්‍රහ්ම රාජයන් අතුරෙන් 18 කෝටියක් දෙන අරිහත්ත්වයටපත් වුණා. එදා පටන් 45 අවුරුද්දක් මුළුල්ලේ ඒ සරුවක්යන් වහන්සේ নানা ආකාරයෙන් ධර්ම දේශනා කරමින් සූවිසි අසංකේය නව කෝටි 60 ලක්ෂයක් දෙනාට අමා මහ නිවන් සුව පානීය කෙරෙව්වා. ඒ මේ දේශනාවන් අතරේ තාම සංවේගදායක දේශනාවක් තමයි මේ අනමතග්ග සංයුත්ත දේශනාව. මේ දේශනාවේ සඳහන් වෙනවා නසෝ භික්ඛවේ සත්වෝ සුලබ රූපෝ යෝ ඉමිනා දීගේන අද්දුනා නේ මාතා භූත කුබ්බෝ න පිතා භූත කුබ්බෝ ආදී වශයෙන් මහණෙනි මේ දීර්ඝ සංසාරයේහි යම්තා අසංකේය අප්‍රමේය සත්‍යයන් ඇතොත් ඒ අතුරින් මවන වූ කෙනෙක් නොමැත, පියාන වූ කෙනෙක් නොමැත, සහෝදරයා සහෝදරිය දුව පුතා වෙච්ච නොවිච්ච කෙනෙක් නැත, අමුසමියන් නොවිච්ච කෙනෙක් නැත. එකවරක් නෙමේ අසංකේය අප්‍රමේය වාරවල මේ දීර්ඝ සංසාරයේ ඕනුවන් එක්කාසෝන. එකම මව් කෙනෙක්, සුමනාවතී කෙනෙක්ම මව, එවාගේම තිස්ස කෙනෙක්ම පුතාට මේ සංසාරයේ තෙවූ කිරි සතර මහා සාගරයේ ජලයට වැඩි එකම මවක් සුමනාවතී කියන එකම මව තිස්ස කියන පුතාගේ අභාවයෙන් හැඳුළු කඳුළු සිව් මහා සාගරයේ ජලයට වැඩි. ඒ නිසා මේ තරම් දීර්ඝ සංසාරයක නැවත නැවත ඉපදෙමින් ජරා රෝග මරණ ආදීටපත් වෙමින් මේ සංසාර ගමන ආවා. අපේ තථාගතයන් වහන්සේද හේමී කුමාරයා වශයෙන් ඉපද සිටි අවස්ථාවේදී ජාති ස්මරණ ඥානෙ පහළ වුණා. පෙර જાති જાතියෙන් පෙරෙන්ද පටන් ගත්තා මේ ලපටි අවදීයේදී මිපදී මාසයක් ජීතන පේ රාජ්‍යරුවන් විසින් මේ දරුවා වඩාගෙන ඉන්න වෙලාවේදී රාජ අපරාධ කාර්යයන් හතර දිනක් ගෙනවා දඬුවම් නියම කරවා ගන්නට රාජපුරුෂයන් එයින් එක එක්කෙනෙකුට ගෙලවසා දාන්නත් කෙනෙකුගේ අත්පාසින්දින්ද කෙනෙකුගේ වස්තු සම්භාරය රජසන්තය කරන්නත් කෙනෙක් රටේ නිරපන් නිරපන්නටත් මේ රාජ්‍යරු අන දුන්නා මේක ඇහුණා වූ මේ කේමේ කුමාරයාගේ හිතේ මහා බයක් ඇති වුණා. මක්නිසාද මේ කේමේ කුමාරයා වශයෙන් උපන්නේ බෝධිසත්ව භාව ඇති කරගන්නේ? එහෙනම් මම මේ යන්නේ සංසාර ගමනක. යක්ජේ කරලා වරුදු 84 80000ක් මේක දුක් විඳලයි මේ නැත මනලව රජගෙදර උපන්නේ. අයම සජකම කරොත් එහෙම අපායට යන්න වෙනවා කියලා තේරුම් අරගෙනයි මේ බයටපත් උනේ. ගොළුෙක් බියරෙක් කොරෙක් හැටියට අවුරුදු 16ක්ම මේ රජගෙදර මේ දරුවා වටක් සමාදන් වෙලා හෙල්ලෙන්නේ නැතුව හිටියා. කිසිවක් ඇහෙන්නේ නැති හැටියට අතක් පයක් දිගාරින්නේ නැති හැටියට කතා කළ නැති හැටියට බොහෝම දුකසේ ඒ අවුරුදු 16 ගත කළා. ඒ රජුරුවත් රාගයේම අගමෙහිසියක් නැතිවම තිවරුණොත් වෛද්‍යවරුණොත් ලොකල පරීක්ෂණයක් නැහැ. හැම පරීක්ෂණයක්ම කළත් මේ දරුවාගේ ගතිය වෙනස් කරන්න බැරි වුණා. අන්තිමේදී නගරවැසියන්ගේ නියමයෙන් පාරජිරුවන්ගේ අණින් සුනන්ද රේදුරු විසින් මේ දරුවා කැලෑවේ ගෙනිහිල්ල වලක් කපල වල දාන්න නියමිත වුණා. සුනන්ද රේදුරු විසින් මේ දරුවා කරත් එක දාගෙන ගිහිල්ලා දේවානුභාවයෙන් ඈතට ඈතට යවිල වනාන්තරයකටම යවිලා කරත්තේ නවත්තලා වලක් කපන කොට මේ දරුවා ඇහැරලා බැලුවා. ඒ වෙලාවේ තෙමේ ගිය වනාන්තරයක් බව. ඒ වෙලාව අතපා දිගෑරලා පිටිනැන්දා. හේල කඳන් වාගේ බොහොම ලස්සන අතුල් පතුල් සහිත අවයව. ආසනෙන් මේ සාල එම යානාවෙන් බහලා කල්පනා කළා මේ පුද්ගලයා මං එක්ක සටන් කරන්නවත් මට පුළුවන් ද කියලා බලන්න රතේ තනියෙන් ඉස්සුවා. පුළුවන් වුණා. ඒ වෙලාවේදී විශ්වකර්ම දේපුත්‍රයා සග්දව රජාණන් ඇවිල්ලා මිනිස් වෙතින් මේ දරුවාට ඇන්දෙව්වා. ඒලා සුනන්ද රියදුරට කතා කළා. මොකද මේ වලක් කාරන්නේ? යන්නේ කාරණවද නිදා කාරණවද අලහරණවද? මේ රියදුරා වලට බහලා ඉන්න උඩ බලන්නේ නැතුව කියනවා අපේ රජුගන් කියනවා කාලකන්ණි පුතේ. ඒ පුතා වල දාන්නයි. එතකොට මේ කුමාරයන් වහන්සේ ඒ ජීවිතයෙන් කවදාකවත් අකුරක් ඉගෙනගෙන නැහැ. පෙර ජාති ජාතියින්දී දිනු කරගත්ත නුවණ තියෙනවා. මීරි හඳින් ගාතාවක් කියුවා. අදම්මන් සාරිතේ කෛරා මන්තේ ත්වන්නිකනං වනේ. යක්ෂරුක්කස ඡායාය නිසීදේ සයේවා නසස සාකා භංජේ මිත්‍ය දෝබී පාපකෝ කියලා බණ පදයක් කියුවා. ඒ දුරින් ඔබ කරන්නේ අධර්මයක්. යම් කෙනෙක් ගමනක් යන වෙලාවේ ගහක් මුල මොහොතකට හෙවන ගත්තනම් ගෙමන් ඇරියානම් සත්පුරුෂයෙකු විසින් ඒ ගහේ කඳේ ඉරක් වැන්ද යුතුයි ගහේ අත්තා කිකලා කොලයක්වත් නොකඩී යුතුයි ගාත ආචාර කරමින් ගාවට පිරිද්දු කරලා ගාට පැන්නක් කරලා වැලි හෙලා ගාත ආචාර කරලා ප්‍රදක්ෂනා කරලා යන්නේ ඔබ හිතන්නේ මහරජුරෝ වෘක්ෂයක් කියලා. රජුරුවන්ගේ කොතුණුව කියන්නේ වෘක්ෂයේ ශාඛාවක් කියලා හිතන්නේ. ඔබ දැන් රජුරුවන්ගේ ඉවණේ ජීවත් වෙන කෙනෙක් නම් රජුරුවන්ගේ පුතකවන මේ ශාඛාවට හිංසාවක් කියන අධර්මයක් මිත්‍යාද්‍රෝහීකමක් කියලා මේ බණේ කියනකොට උදවැල්ලුවා මේ වියදුර දලුවාම දෙව් කුමරෙක් වාගේ කෙනෙක් ලක්ෂණයට ඇඳ පැළඳගත්ත උතුම්නක් දරාගත්ත දෙව් කුමරෙක් වාගේ. ඇහුවා තමුන් කවුද? මම තමයි තේනේ කුමාරයා ඇවිත් බලන්න රටේ. දැලුවාම ඇත්තට කුමාරයා බව තේරුම් ගත්තා. අඬලා කිවානේ යම් ආපහු යම් මට ඔකෝ සම්පත් ලැබේ මහරජුරුවන්ගෙන් කියලා. ඒ වෙලාවේදී ගාථා 10කින් මේ රේදුරාට බණක් කිව්වා. ඒ බණෙන් සඳහන් වෙන්නේ කළගුණ සැලකීමේ ආනිසංස 22ක්. ඒ කියන්නේ දරුවන් විසින් දෙමව්පියන්ද එවැගේම ශිෂ්‍යයන් විසින් ගුරු උතුමන්ද කවර නමුත් උපකාරයක් කළ සත්පුරුෂයන්ද ගරු කළ හැටි ගෞරව කිරීමෙන් බුමං කිරීමෙන් කළගුණ සැලකීමෙන් ලැබෙන ආනිසංසත් ඒ ගාථා 10න් පාදා දුන්නා. ඉතින් රියදුරාට කිව්වා යන්න තමන් මගේ දෙමව්පියන්න මං ගන්දා කියන්නේ මං සැපෙන් ඉන්නවා කියන්නේ මං අය යන්නේ නැහැ මම මොකද කාරණේ මේ වනාන්තරයට එන්න හේතුව මං අවුරුදු 20ක් මේ රටේ රාජ්‍ය කරලායේ අවුරුදු 80000 කපායේ දුක් විඳින්නේ අයත් මං රාජ්‍ය කළොත් අපායට යන බය නිසායි මම මේ වනාන්තරේ පැවිදි වෙන්න ආකාරයෙන් වතක් සමාදන් වෙලා අවුරුදු 16ක් දුක් විඳින්නේ මම දැන් පැවිදි වෙනවා මගේ මව්පියන් කියන්නේ මම පැවිදි වුණා කියලා මං ඒ ඇත්තන්ට දීර්ඝාස පතන බව කියන්නේ කියලා පිටක් කෙරුවා ඒ දුර ආපසු දේවානුභාවයෙන් නැවී පෙනී ගිය මාර්ගයෙන් රජවාසයට ගිහිල්ලා මේ ප්‍රවෘත්තිය කිව්වාම හැමෝම විස්මිත වුණා. මා රජුරුවන් ඥානියන් ඇතුළු සියලුම දෙනා දවස් 7ක් ඇතුළත මේ ආරණ්‍ය සොයාගෙන ආවා. ඒ වෙනකොට මේ තේමියේ කුමාරයන් වහන්සේ පැවිදි වෙලා තාපස පැවිද්දෙන් පැවිදි වෙලා ඥානබිච්ඡා උපදවාගෙන හිටියා. මා රජුරුවන් ඇවිල්ලා ආරාධනා කළා ආපසු ගෙදර යම් මම දැන් වයසයි මේ දරුවාටයි රාජ්‍ය හිමි තමා සතු රාජ්‍ය බාර ගන්න කිව්වා ඒලාමේදී මේ කුමාරයන් වහන්සේ කියලා විස්තරේ පහදා දුන්නා ධානන් වහන්සේ මං අවුරුදු 20ක් ඔය මාලිගාවේම රාජ්‍ය කරලා අවුරුදු 80000 කපායේ දුක් විඳලයි මේ නැට උපන්නේ අයමත්මම රාජ්‍ය කළ අපාත යන්න බැරි නිසායි මම මේ අභිනිෂ්ක්‍රමණය කළේ මම නැවත රාජ්‍ය කරන්න පියාණන් වහන්සේ කිව්වා එතෝ එලායේ පියාණන් වහන්සේ කියනවා මේ වාගේ වාසනාවන්ත සීලවන්ත ගුණවන්ත ඥානවන්ත පුණ්‍යවන්ත රූපවන්ත දරුවෙකුටත් රාජ්‍ය එපා වුණා නම් මටත් එපා. සැවිදි වුණා. මෞතුමියත් සැවිදි වුණා. සමිනි සීලම දෙනාම කෞස්තවෙද්දෙන් සැවිදි වුණා. ඒ බව ආරංචි වෙච්ච නගරවැසියෝ ගම්වැසියෝ ජනපදවැසියෝ කොහොම ඇවිල්ලා සැවිදි වුණා. ඒ බව ආරංචි වෙලා අසල්වාසී රාජ්‍ය වල රාජ්‍ය හතක සෙනඟෙල්ලා පැවිදි වුණා. ඒ සීලම දෙනාට ආශ්‍රම සහ ආහාර පාන සඳහා කලසුරු එවාගෙම ජල පාත්‍රය කුටිසෙනසුම් පාසු කොම මේ මහෝත්තමයන් වහන්සේගේ පුණ්‍යානුභාවයෙන් දෙවියන් විසින් මවා දුන්නා. කෝටි සංඛ්‍යාත ජනකාවක් එක්ක මහන්දම් පුරලා ආයු කෙලවර බඹලෝ උපන්නා. මේ ප්‍රවෘත්තියෙන් පැහැදිලි වෙනවා සංසාර ගමනේ සජකම් කළත් අපායට යනවා. සිතුකම් කළත් අපායට යනවා. මමලෝ හිතියත් නැහැට ගිහිල්ලා අපායට යනවා. දෙව්ලෝ හිතියත් අපායට යනවා. සංසාර ගමනේදී භයානක තැන මෙතනයි. සමත්තස්සේනාම චත්තාරෝ අපාය සකදේහ සදිසා. සෝවාන්වත් නුනානං සීල කෘතඥයන්ගේ නිරත වාගේ තමයි සතර අපායේ ත්‍රිසං අපාය, പ്രേත අපාය, අසුර අපාය, නරක ආදී කියන මේ හතර තමයි පෘථුජන සත්‍යයන්ගේ නිවස නිතරම යන්නේ ඔතෙන්දයි. නිවසක ජීවත් වෙන කෙනෙක් කලාතුරකින් ගමකට රටකට ජනපදයකට ගිහිල්ලා ආයෙත් එන්නේ නිවසටයි. ඒ වාගේ මේ අපාගත සත්‍යයෝ කළ පිනක් ඇතොත් මනුලොවට දෙව්ලොවට බමලොවට යනවා අයමත් වෙන්නේ අපායට. මේ තරම් අපායේ භයානකත්වයේ මනමින් තේරුම් ගත්තාම ඥානවන්තයෝ අප්‍රමාදව සිල් පුරනවා සමත වඩනවා විපස්සනා වඩනවා පස්පවෙන් වළකිනවා දස කුසලෙන් වළකිනවා නිතිපන් සීල් කොහයාක සීල් රකින්නවා දස පාරමී පිරෙන හැටියට කුසලයක් කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරනවා ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කිරීම නිසා නැවත නැවත අපායට යන ගමන වැළකී සුගතියෙන් සුගතියට ගමන් කරලා යන්න <clears throat> යන්න අවසකදී ලෝකේ කවදාකවත් හේනිකින්වත් මුදුටුවා වූ දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය අවබෝධ කර ගැනීමෙන් නැත නැත ඉපදීම, ජරා, ව්‍යාධි, මරණ ආදී දුක් ඇති මේ සංසාර ගමන ගෙවම් කරලා අජාති ආජන අව්‍යාදී අශෝක අනුපායාස අමා මහ නිවන සාක්ෂාත් කරගන්නවා අපට ලෝතුරා බුද්ධ ශාසනයක් ලැබුණේ මේ සඳහාමයි බෞද්ධයන් වශයෙන් අපි සම්මාදිට්ඨික බෞද්ධයන් වශයෙන් උපන්නේ මේ සඳහාමයි නැත්නම් මේ ලෝක ධාතුවේ මොනතරම් බෞද්ධ නොවන සමිදුතු නොවන ජනතාවක් ඉන්නවද ඒ අතරින් තේරිලා දේරිලා පෙරිලා මේ වාගේ පතර උපදේශ වාසයක සිල්වත් ගුණවත් ඥානවත් බෝසත් දෙමෝපියන් ඇතුව කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇතුව සම්මාදිට්ඨිය ඇතුව සද්ධා සම්පන්නව අපේ පාලනේ සිටින්නේ වෙන කිසිම හේතුවක් නෙමේ පෙර ජාතිවලදී සංසාර බය දැනගෙන සතරෙන් මිදී නිවන් සුව ලබන්නට ප්‍රාර්ථනා කරගෙන පැමිණි බැවින් අපට මේ බුද්ධෝත්පාද කාලයේ හොඳ බෞද්ධ ජීවිත ලැබුණා. ඒ මේ බෞද්ධ ජීවිතවලදී අප විසින් කළ යුතු වන්නේ කර්යාදිත්‍ය සීතෝව නක්කමච්චෝ සනාගමෝ කියන මේ උපදේශයට අනුව විසගිනි ගත්තකු ඒ ගිනි නිවන් පමාන වෙන්නක් මෙන් දාන සීල භාවනාදී කුසල ක්‍රියාවල අප්‍රමාද වීමයි. දැන් අද මේ සිද්ධ කරන්නේ එවැනි අප්‍රමාද වීමේ මහා කළගුණ සැලකීමේ පුණ්‍ය කර්මයක්. මේ පුණ්‍ය කර්මයේ තුලින් අප විසින් රැස් කරගනු ලැබෙන්නේ නිර්වාණ ගාමිනී ප්‍රතිපත්ති සම්භාවයක්. ඒ කියන්නේ අපි අද මේ පින්පමුණු ලබන ගම්පහ පින්වත් වයිමී ඇක්මන් මුදලාලි මහත්මයා තමන්ගේ ජීවිත කාලය තුළ අර ඉසිගෙන ගත්ත කුයගෙන නිවන් ප්‍රමාණ වෙන්නක් මෙන් අප්‍රමාණ පින්කම් කරගත් ආදත්තමක් බෞද්ධ මහෝපාසක තුමෙක් එතුමාගේ අතින් පුදුමාකාර ආචාර්ය පින්කම් සිද්ධ වන බොහෝ පූජනීය ස්ථානවල තමන්ගේ වත්තේ ආශ්‍රමයක් කරවලා චෛත්‍ය බුදුගේ ආදී පවා අදලා සිල්ලාරාමයක් ඇති කරලා තවත් බොහෝ පින්කම් වලින් ජීවිතය වාසනාවන්ත කරගෙනයි තමන්ගේ ආශ කෙලවර මෙලෙවින් එලවට ගියේ ඉතින් ඒ දරු පෙරසාකරක පින්වත් නිමල් මහත්මයා නිමල් යහතුගොඩ මහත්මයා ප්‍රදාන එම සහෝදර සහෝදරී පිරිස නෑද පිරිසකට වෙලා එතුමානන්ද කළගුණ සැලකීම පමණක් නෙමෙයි ඒ වාගේ යහපත් කල්යාණ මිත්‍ර දෙමව්පියන් ඇතුව සංසාර ගමන කෙටි කර ගැනීමට මේ කරන කළගුණ සැලකීමේ කුසලයේ පාරමිතා වශයෙන් ආර්ය අෂ්ටාංග මාර්ග වශයෙන් අපට හේතු වාසනා වේවා කියන පැතුමයි මේ සිදු කරන්නේ. ඒ අනුව සලක බැලීමේදී මේ පින්කම තුලින් අපි සිද්ධ කරලා තියෙන ඉතමානන්දේ මෑණියන්ට සහෝදර පිරිසට පින්දීම පමණක් නෙමෙයි අප සංකාන තුලේ මගපල නිවන්සුව ගෙන දෙන ආර්ය අෂ්ටාංග මාර්ගය කිතේ වර්ධනය කර ගැනීමයි. දැන් මේ පින්කම් සිද්ධ කරන්නේ රත්නත්‍රයේ ගුණ සිහිපත් කරමිනුයි. රත්නත්‍රයේ ගුණ සිහිපත් කිරීමේදී පහළවන අරමුණ කෙරෙහි ඇති වැටගෙන සම්මාදිට්ඨියයි. ඊවම් පැතියෙම මෙච්චෙත් පහළ කර ගැනීම, කරුණාසගත සිත් පහළ කර ගැනීම නිසා ඒ සම්මා සංකල්පනා නම් වෙනවා. ඒ වගේම මේ කුසල ක්‍රියාවන් යෙදෙන යෙදෙන සිතක් ගානේ නූපං අකුසල් නූපදී යනවා උපන්න අකුසල් යටපත් වෙනවා. නූපන්න කුසල්කෙත් අලුතෙන් පහළ වෙනවා. අලුත් කුසල්කෙත් වැඩි වැඩි වර්ධනය වෙනවා. ඒ සඳහා යෙදුණු උත්සාහය තමයි සම්මා වායාමය. මේ කුසාසිතේ පාලවන කුසල සීය සම්මා සතියයි. එවැගේම සිතේ පාලවන නීවරණයන්ගෙන් යටපත් නොවුණු ඒකග්ගතාව සම්මා සමාධියයි. මේ මාර්ගාංග පාක් එක සිටේම මේ පින්කම ඇතුළින් පාල වෙනවා. ඒ අතරේ සිල් සමාදන් වීම හා ඇවතුම් පැවතුම් වලදී සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව මාර්ගාංග තුන වෙන වෙනම හිතේ පහළ වෙනවා. ඒ කුසල ක්‍රියාව සඳහා වචනේ කතා කරන්නේ මුසාවාදයෙන් තොර, පිසුන වචනෙන් තොර, පරුෂ වචනෙන් තොර, හිස් වචනෙන් තොර යහපත් වචන බැවින් ඒ සම්මා වාචාවයි. මේ කුසල ක්‍රියාවේ තමන්ගේ ශරීරයේ අවයව අස්වා දෙපා ආදී යෙදෙනකොට එහි දේශානඝාතයෙන් තොර අදත්තාදානයෙන් තොර මිච්ඡාචාරයෙන් තොර කුසල ක්‍රියාව කාය හසුරවන බැවින් ඒ සම්මා කම්මන්තයයි. එවාගෙම හුස්ම ටික ගන්නේ පවා කුසල් සිහියෙන් බැවින් ඒ සම්මා ආජීවයයි. මේන මේ පින්කම තුලින් ජවන් සිතක් ජවන් සිතක් ගානේ අප විසින් රැස්පත් කරගනු ලැබෙන්නේ සතර මඟ ඵල නිවන් ගෙන දෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයයි ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි හිතේදෙන එදෙන වාරයක් වාසා බෝධිපාක්ෂික ධර්ම 37ම මේ සිතේ පිළිවෙලින් වැඩෙනවා බෝධිපාක්ෂික ධර්ම 37 වැඩෙන්න වැඩෙන්න දස පාරමී දානීතේ කෝපණේ වෙනවා වර්ධනය වෙනවා දියුණු වෙනවා මේක නිසා තම තමාගේ නිවන සමීප වෙනවා මේ කළ ගුණ සැලකීමේ කුසල ක්‍රියාවෙන් ඒ මව්පියන් දෙපළා සහෝදර පිරිස ඇතුළු යම්තාක් දිනෙක මේ සම්බන්ධව සාදු කියා සිත් පාදවාගෙන අනුමෝදන් වෙතොත් අපේ පැතුම ඒ සෑම දිනකද මේ වාගේ ආර්ය ශ්‍රේත මාර්ගයේ ගමන් කරන්නේ ලැබී ආරි සත්‍ය අවබෝධයෙන් අමාම නිවන් සුව ලබත්වා කිනමේ උදෙසීමයි එනිසා ආත්මාර්ථේ පරාර්ථේ කියන උභයාර්ථයෙන් සිද්ධ වෙන පුණ්‍ය නිදානයක් පුණ්‍ය වාසනාවක් පුණ්‍ය සම්භාරයක් අද මේ දාසේ මුදුන්පත් කරගත් ආත්‍යාසිතේ සනිසිල් ඇති කරගන්නට ඕනේ. අපේ සරුවක්ඥන් වහන්සේ අනන්ත ධාති සත සාස්ත්‍රයන්ෙහිදී මේ සංසාර ගමන ගැන මනමින් තේරුම් අරගෙන බුද්ධ ශාසනය සංලක්ෂ 12000කදී බණ දාම් ඉගෙනගෙන එවාගේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන බෝධිපාක්ෂි ධර්ම වැඩෙන බෝධි සම්භාර ධර්ම වැඩෙන කුසල ක්‍රියාවන් පරිපූර්ණ කරගෙන ඇවිල්ලා බොමුලාරා වැඩි ඉඳගෙන මාර පරාජයකට ලෝතුඩා බුදු වුණා. තමන් වහන්සේ ආબોධ කරගත් ගාම්භීර ධර්මයේ ලෝට දේශනා කළා. සූවිසි අසංකේ නව කෝටි 6 ලක්ෂයක් දෙනාට අමාම නිවන් ආબોධ කරවා දුන්නා. තමන් වහන්සේ කෙටි කලකින් පිරිනිවෙන බැවින් අනාගතේ බලා සුවාසූදාසත් ධර්මස්තන්දේ දේශනා කළා. තමන් වහන්සේ ආයුෂයාගේ කෙලවර දසදහසක් ලෝක ධාතු ආලෝක කළ මීපානක් නිවෙන්නාසේ පිරිණුණ සාතන් වහන්සේලාද පිරිණුණ සසු ආර්යයන් වහන්සේලා සුගතිගාමී වුණ සසු ජනතාව කර්මා රූපව මේ පරිලෝ ගියා කඩේතු විහාරස්ථාන රාජධාන උයන් කුකුණු මාලිගාදී සියලු සම්පත් නෂ්ඨාවශේෂ වුණා මේ වාගේ රාන්දතරකා මහා ප්‍රති මහා මේරු පර්වත මහා සාගර වැනි කල්පස්ථායි වස්තුද දිවගරුවන් ලිද කඩන් යානවා නැඳුම් පැළඳුම් මිල මුදල් ආදී මේ පාරිභෝගික වස්තුද කෑමින් බීමින් ඇඳුමින් පැළඳුමින් වචෙන් මුලයෙන් දෙහෙතෙන් හේතෙන් පරිහරණය කරන ආත්භාව සියල්ලද හිත ඇති හිත නැති සෑම සංස්කාර ධර්මද ක්ෂණයක් ක්ෂණයක් පාසා සිඳි සිඳි බිඳි බිඳි ඇති වෙවේ නැති වෙවේ සංතති පරම්පරා වශයෙන් පවත්නා බැවින් අනිත්‍යයි. ඇතිවීම නැතිවීම දෙකෙන් නිතර තෙලිපෙලී පවත්නා බැවින් දුක්ඛයි. කැමැතිසේ නොපවත්නා බැවින් අසාර නිස්සාර බැවින් අනත්තයි. අස්පිරිකුල් බැවින් අසුභයි. අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභ වූ මේ සීලම සංස්කාර ධර්ම පරමාර්ථ වශයෙන් දුක්ඛාරි සත්‍යයි. ඒ දුක නැත නැත ගෙන දෙන තෘෂ්ණාව ප්‍රධාන හේතු සම්භාරයේ දුක්ඛ සමුදයාරි සත්‍යයි. ඒ දුක නැති සාන්ත නිවන නිරෝධාරි සත්‍යයයි නිවන ආબોධ වෙන ආර්ය අෂ්ටාංගික මාර්ගය මාර්ගාරි සත්‍යයයි අනන්ත අපරිමාණ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලා විසින් මේ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දසපාරමී ධර්මයන් සපුරා ආරි සත්‍ය අවබෝධයෙන් අමා මහ නිවනේ සැනසීමද පත්වේ වදාලා සතර ගමන අවසන් කළා වූ තෙලස් ගිනිමෙල නිවාසාන්ත නිවෙනින් සදාට සනිසේ වදාලා වූ බුදුපසේ බුදුමහරහතුන් වහන්සේලාට සිතින් කයෙන් වචනින් සමකල්ලි අපේ ගෞරව ආචාර උත්තමාංග නමස්කාරය වේවා අපේ ජීවිතේ පුරා රැස්පත් කරගන්න සෑම කුසලයක් අපටත් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ බවටපත් වේවා සත්‍යස් බෝධිපාක්ෂික ධර්ම බවටපත් වේවා දස පාරමී බවටපත් වේවා එමගින් කතු බෝධි ඥානයෙන් සුවසේම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා කියා ප්‍රාර්ථනා සබමු. අප සෑම දිනකට මේ කුසලානිසංස බලයෙන් මෙලව දියුණුව, පරලොව සුගතිය, ශාන්ත නිවන දක්වා අතරක් නෑර යා ගැනීමට ධර්ම ශක්තිය වැඩේවා. අවසන් වරට අපට දෙවියන් සහිත සමස්ත ලෝක සත්‍යයට මෙලව ජයගෙන, පරලොව ජයගෙන, සසර ජයගෙන, කෙලසුන් ජයගෙන, ආත්මය ජයගෙන අපරාජිතව බුදු පසේ බුදු මහරහතුන් වහන්සේ නිවී සැනසී වදාළ අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වාසනා වේවා කියා අපි ප්‍රාර්ථනා තබමු. ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිत्वा චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශත්තා ච බුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකේ ධර්ම ශ්‍රවණය කිරීමේ කුසලානිසංස බලයෙන් සමට දෙලොව ජයගෙන පැතුූ බෝධීන් අග්‍ර අමා මහ නිවන් සුවක් වේවා. ධර්මානුශාසනා පැවැත් වූ දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ දායකත්වය වන ධර්ම දේශනාවන් මුදල් ඉපැීමේ පරමාර්ථය කරගත් කිසිම කටයුත්තක් සඳහා යොදා නොගන්නා මෙන් සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිමි. Thank you.